සක්කාය නිරෝධය කියන කාරණාව අර්ථාන්විත වෙනවා නම් හොඳට තේරුම් ගන්න. සක්කාය නිරෝධය කියලා ලැබීමක් වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින්ද සකායක් කියන කෘත්‍යයක් ඉදලා තිබුණේ ඒකට ඉඩ නැති වෙනවා නැති වෙන බව ලැබුණා නම් සක්කායක්. නිරෝධය නෙමෙයි. ඒකයි සද්ධාරු ජනසෝ ආකාර පරිත්‍යාග පිටිනිඥානක් අන්ති කියනවා කිව්වේ. ලැබීමක් ඒක සක්කා නිරෝධය කියලා ලැබීමක් කෘත්‍ය වුණා නම් සද්ධාරු ජනසෝවාකාර පරිත්‍යාග පිට නිඥානක්කන් තුළ ගිහිල්ලා. එතන ධර්මයේ උණුසුමවත් නැහැ. යෙදිච්ච කාරණාව එක මම ඔබට හොඳට අර සමහර තැන්වලදී පෙන්වා දෙන්න තියෙනවා මම මට මං වැදගත් නැහැ. මට මං වැදගත් නැහැ කියලා ලැබෙන්න බෑ හැබැයි. ලැබුණා නම් ආයෙත් හම්බෙනවා. මේක සිදු වෙන්නේ එකම එක කාරණා අනුගත වීමෙන් විතරයි. වෙන කිසිදු දෙයකින් වෙන්නේ නැහැ. කොහෙන් ගියත් අපට අපට තීරණ ගන්න අයිතියක් කියලා තියෙනවා. ඇයි අපිට තීරණ ගන්න අයිතියක් කියලා තියෙන්නේ? මම ඉන්න නිසා. මම ඉන්නේ මට මම ඉන්න නිසා මට හරි වැරදි දෙයක් තියෙනවා. ඒක හොඳයි ධර්මයට එන්න කලින්. ධර්මයට ආවට පස්සේ එහෙම ඉදෙනවා නම් ධර්මයක් නැහැ. ආවට පස්සේ මේ දෙන්නේ නැහැ කොහොම? ධර්මයක් නැහැ යාට. ගැඹුරු ධර්මයකට යමු වෙලත් නැහැ. එතකොට එහෙනම් ඒකකට යමු වුණා නම් සක්කාය නිරෝධය හරි සක්කාය දිටි දැක්ම කියලා ප්‍රහාණය හරි ඒ කිසිදු කාරණාවක් ලැබීමේ කෘත්‍යයක් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒක සිදු වෙන්න ඕනද කතාවෙන්. ඒකයි ධර්මයේ කියන කාරණාව පැහැදිලි කරන අර බහුජනහිත සූත්‍රයේදී ඒ කියන්නේ ඒක ඒක කතාවෙන් සක්කාය නිරෝධයක් ඉස්මතු වෙන්නට ඕනේ. සක්කාය නිරෝධය කියලා වචන ටිකකින් මේකයි කියලා නිරෝධයක් ලැබෙන එක නෙමෙයි ඈ. කරන කතාවෙන් කරන දේශනාවෙන් සක්කාය නිරෝධේ කෘත්‍ය වෙන්නට ඕනේ. සක්කාය නිරෝධය කියලා සක්කායකට තහවුරු වෙන එකක් නෙමෙයි. එහෙම වුණොත් ඒක ස්වરૂපයක්. හිටගත්තත් ඉඳගත්තත් නිදාගත්තත් ඇවිද්දත් මොන්න දේ කරත් මෙන්න මේ විදිහකට නම් යෙදිලා තිබිලා තියෙන්නේ ඒකට මොකද්ද කියන්නේ සක්කාය අන්න ඒකටයි සක්කාය පංචපාස්කන්ධ කියලා මේ කියන්නේ ඒකටයි සක්කාය මොකද්ද මොනම හරි ක්‍රමයකට Tamanට ආවේනික වූ ස්වාධීනත්වයක නිර්වචනයක් සක්කාය නිරෝධය සක්කාය දිට්ඨිය කියලා සද්ධාරුච අනුසව ආකාර පරිවිතක්ක දෙටිනිඥානක් හන්තියක යෙදුනාද ඒ ස්වરૂපයක් මගේ වෙලා මම වෙමි වෙලා අල්වා ගැනීම වෙලා ඒ කියන්නේම වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම කියනවා මොකක් වෙලාද සක්කායක් අන්න සක්කායකේදී කොහෙද සක්කාය නිරෝධය හැබැයි අහන්නේ සක්කාය නිරෝධ ධර්මයක් සක්කාය නිරෝධ ධර්මයක් කියන කාරණාව එක්ක නිරෝධ වීම කියන ලැබීමක් එක තමයි අහන්නේ ඕකයි තියෙන භයානකත්වය. එතකොට මෙන්න මේ ඉදිරිය බුදුරන් වහන්සේ පෙන්නනවා මේකයි ජීවිතේ කොහෙන් ගත්තත් ඒකනේ. ඔන්න බුදුරන් වහන්සේ පෙන්නනවා තස්මාතිය භික්කවේ භික්ුණා අභික්කනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං දීඝරත්ත මිදං චිත්තං සංකිලිට්ටං රාගේන දෝෂේන මෝහේනති. මොකද්ද මේ කියන්නේ? ඒ නිසා මහණෙනි නුඹලා හික්මෙන්ද කියනවා මේ විදිහට. සික්කිතබ්බම්. පච්ච මේ මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. මොකද්ද? මහණෙනි භික්ෂුවක් මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. සකං චිත්තං සොකීය චිත. මොකද්ද? දීර්ඝ කාලයක් කිලිට වෙලායි තියෙන්නේ. මොකද්ද? දීර්ඝ කාලයක් මුළුල්ලේ සිට කිලිටලා තියෙන රාගයෙන් දේශයෙන්.